දැන් අපි පැයක පැයක විනාඩි 25ක් අතර කාලයක් අරගෙන තියෙනවා. දැන් වෙලාව 9:40යි. කාට හරි කල යුතු කීයක්යක් තියෙනවනම් ප්‍රශ්නයක් තියෙනවනම් වැටෙන්නේ නැති යමක් තියෙනවනම් ධර්ම සාකච්ඡාවක සීත්තේ මතු කරගන්නයි කියලා මම ආරාධනා කරනවා. එහෙම කීයුතු කර දෙයක් නැත්නම් අපි දවසේ කටයුතු මෙහෙම කිරීම වශයෙන් මේ නොපෙන්නත්තන් පින්පමිනීමේ ඥාතියින්ට පින්පමිනීමේ මේ ප්‍රාර්ථනා ශීපත් කරගැනීමේ කටයුතු කරන්න පුළුවන්. ඒ ඉලක්කල කලාවක් කරන කැලේ ප්‍රාර්ථනා ගාථා කියන ඒකත් විශේෂ ප්‍රාර්ථනාවක් නයි ප්‍රාර්ථනා කරනවනම් ප්‍රාර්ථනා කරන කෙල වේවා. ඔච්චර බාත. නාදමකෝ. සම්ති ගියයිලම් ඵලයන් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒක සාහුද මම. එතන අපිට ඕන කරන්නේ. ඒක ලේසි නෑ. ඒක කරන්න ප්‍රභාකරන් විතරයි කට්ටිය ඇත්තේ. අපේ නෑ. ඒක මම පන්නේ නැහැ. එහෙනම් මේ මේ ප්‍රාර්ථනා විදිහට යනකොට ඒකම හරි සුන්දරකමක් තියෙන එක හරි අපේ සංසාරේ කරපු නැති අතිෂ්ඨානයක්. මේ මේක හදාගෙන යෑමක් පැමිණෙන තියෙන හරි හදන කෙනෙක් හදාගත්තා වයි මට ආයේ එන්නම් කියලා නැතුව යන්නම් කියලා යන්න ලැබේවා. නිවන කියන්නේ ඉවරයි. <laughs> නිවිලා ඉන්නන්නේ. ඒක දේව ප්‍රාර්ථනා කරන්නේ. නිවනවත් බුදුරජාණන් කියනවා නකෝපණීතං ඉච්ඡේව වත්තප්පං මොන්නම දෙයක් ප්‍රාර්ථනා කරලා හම් වෙන්නේ. ප්‍රාර්ථනා කළ පමණින් මොනම දෙයක්වත් මේ ලෝකේ හම් වෙන්නේ නැහැ. හැබැයි ප්‍රාර්ථනාවට ගැලපෙන්නේ කුල කුසලයේ තියෙනවා. ඒ කුසලෙන් තමයි تعلق කුසලයේ කෙරුවොත් ප්‍රාර්ථනා නොකරත් දෙන්නේ. එතරයි මූල ධර්මයේ එතරයි ඒ නිසා වැඩේ හරියට කරනවා නම් ඒ කියන්නේ කලියුත් කරනවා නම් අය කාඩක පන්දන් ගන්න දෙයක්. කායකත් උපාසිකයක් අපට ඕනේ නැහැ. සුදුසු කන්තියවල. ඒ නැති තිබිලා නොතිබුණත් ප්‍රශ්න නැහැ. ඒ නිසා පිටිච්ච මල් වාගේ. ඉදිච්ච ගෙඩි වාගේ, කිරි වැදිච්ච ගෙඩි වාගේ සතුටින් මේ වැඩ කරගෙන යනවා නම් ඔය එන දුක් කරදරවත් අපි ළඟට ඇවිල්ලා විභීෂණ පාක් දෙන්නේ නැහැ. වරෙන් උඹට දීපු වද දීලම ඵලයි ඉවරයි. ඒ සාමාන්‍ය කරන්න කවුරක්වත් නැහැ. ඒකට පස්සේ එන්නේ. ඒව නැතුව අපි චර්චුරු ගැනවත් තමයි කන කන කන්නේ. බල්ලෙකුට තකන් දෙනකොට නතර වෙන්නකො කනවනම් කයි. ඒක හැදේ ඉවරයි. දුවන්න ගත්තොත් එළවෙලව කනවා. ඒක මොකකට හරි කියන්න තියෙන හරි මොකද්ද මට කෙරෙන්න ඕනේ? මෙන්න. ධාරේ පුරස් වන්දනා කියනොත් මම තේරුම් ගන්නවා කියන විතරයි ගොඩාක් දැඩි කියන්නේ. ඕනේ වචන පුළුවන් තරම් අරු කරා. ඒකට දරුවට දරුවට වඳින්න හිතෙනවා. නැත්තම් ඕනෑම දේවල් ගන්න ගත්තොත් ඒක වඳිනෙකුත් නෑ ඔබ. <laughs> මේ මේ අර හම්දු කෙනෙක් ඔය කහගොල්ලේ. මු කහගොල්ලේ ආරණ්‍යයකට වෙලා ඉඳලා තියෙනවා. ඒක වචනයක්වත් සිංහල දන්නේ නැහැ. මුළු ගමම සලකනවා. ඉතින් පිටරට ආපු කෙනෙක් අහනවා කොහොමද ඔබ ගමත් එක්ක ගනුදෙනු කරන්නේ? සුඛී හෝතු කියනවා කිව්වා. එච්චරයි. පින්දපාත බෙදුවොත් සුඛී හෝතු කියන. එච්චරයි. වෙන බණ කියවිලි පාංශු කෝඩු මොකක්වත් නැහැ. හැබැයි දෙයියන් වගේ සලකනවා. එක වචන දෙකයි දැන්. සුඛී හෝතු. එච්චර මොනක්වත් නැහැ. ඉවරයි. ඊට වෙදී දන්නවනම් කරදර තමයි. එතනින් නතර වෙනවනම් ආම්ලෝගේ මට්ටම එතනදී, ගීයාගේ මට්ටම එතනදී, බින්ද බාධකතු අසුඛී හොත් වෙච්චා. ඥානියක් සුදු බෙදුවත් සුඛී. සුබිරිමගෙන බෙදුවා සුඛී හොත් ඉවරයි. වැඩේ සිද්ධ වෙනවා. අර ලේසි සාසනයක් නේ අපි මේ අනාගෙන, පටලවාගෙන, අවුල් කරගෙන, සංකීර්ණ කරගෙන ගියාට ජීගන්වාදී ඉන්න කාලේ මොන තරම් සහැල්ලුවක් මොන තරම් සරල ගතියක් මොන තරම් නිදු ගතියක් තියෙන්නේ නැද්ද කියලා ඉතින් අපි හොඳට දාර කරලා දන්නේ 2500ක් පාරන වෙනකොට ටිකක් කොයි දේ ටිකක් ජල් වෙන සංකරණ ගතියක් තියෙනවා ඒ වුණාට අලකොල්ලන්දක් කැප ගන්න ගත්තට පස්සේ හොඳ කැපෙන විදිහට ඉතර අමාරුවක් නැහැ ගහන ගහන ගහන ගහන ගහන යන එකයි තියෙන්නේ ගහන වදිනකොට අලකොලේ වැටෙනවා ගහන ගහන ගියාට පස්සේ පෙති ගහලා දැම්මම තමයි කියපද කියනහම කණින් සිල් සමාදන් වුණාට කාසිච්චේ නෑ සිල්පද වලට දෙන්නේ කොහොමද? සිල්පද දෙන්නේ සමාදාය සික්කත සික්කපදේ. ඒක සිල්පද. තව කෙනෙක් දුන්නට දැන් මම ඉස්කෝලේ යන කාලේ හැන්දවරුවේ කවුරක්වත් සිල් දෙන්න කවුරක්වත් හිටියේ නෑ. ඒ සර් දන්නවා මම කටකාරයයි කියලා. සිංහල උගන්වන සර් මෙයා කිව්වා සිල් දෙන්න කිව්වා. අපි 6 5 7 8 හැන්දාවට. ඊයක මම මට මොනවක්වත් තේරෙන්නේ නැහැ. සුරාමේරේ මජ්ජපමා දක්කානා වේරමණී සිතාපදං සමාදියන්න කියලා. ඉවරපුවා හෝ රස කරන රස කරන. මම කතා ඉවර එහෙම නෙවෙයි. මම හිමිනික පිටුපස්සෙන් කියන්නම් කියලා පානාති මාතා කියලා පටන් ගන්නවා. ඉස්සලාම සරත්වයින කට්ටිය নমස්කාර කියන්නේ. ඒක පානාතිපාත වේදමනික. පානාතිපාත වේදමනික කවරේ වගේ. මොන දවස් තුනක් හතරක් විතර ගියාට පස්සේ රැයට කණ්ඩායවිල්ලල අපච්චි පාඩු නමත. ඉතින් අපිට කැම දෙනකම් බලා ඉන්නකම ඉතින් ඉතින් අපි ඉතින් ඉස්කෝලේ වෙච්ච වචනානේ. ඒක දැන් හන්දවලදී මමයි හිල් දෙන්නේ කියලා. පසු ඈ මොකද සිල් තියෙන්න එපා දෙන්නේ. දැන් පංචිල් දෙන්න නම් පාට සිල්වත් වෙන්න ඕනේ. ඔය ගුරුවරුන්ට ඔච්චර මොලයක් නැද්ද කියලා. පංචිල් කියන කෙනාට පංචිල් දෙන්න බෑ. ඊට වැඩි ඉන්න කෙනෙක් ඉන්න ඕනේ. ඒකට එතකොට මම ඇඳලා. මට ඕන කරන්නේ විතරම හිල් දෙන්න මම අප්පච්චි කියපුවා වගේ ඉස්කෝලේ කියලා කිව්වේ නෑ අවුරුද්ද ගණනක හිල් දුන්නා. යුනිවර්සිටි කි ගිය ගමන් ඉතින් යුනිවර්සිටි කියන්නේ රැග් කරනවා දන්නේ නෑනේ. කට්ටිය ඇවිල්ලා අල්ලගෙන ඉතිසදාට අලුතෙන් ඇවිල්ලා කට්ටිය ඔක්කොම සුදු අන්දලා. මම පහු වෙන්න උදේ මොකුත් නැහැ තැඹිලි පාට ෂර්ට් එකක් අහගෙන කල්සමා අලු පාට බොහෝ ආසාවෙදී යොසිරි ඉස්ලාම් දාස යන නිසා පාට ඇඳගෙන කොණ්ඩෙ මෙතෙන්ට පවාගෙන ගියා ඊළඟට යාළුවෝ කියලා කිව්වා ඌ බයයි ඌ රැක් කරයි කියලා බය මට මේක මතක් වුණේ මේ රැක් කතාවක් දන්නේ මොකෝ බයිනේ දැන් නේද උතන යහට යනකනේ මරේ යන්න වාත් එක්ක කියලා මිද රහසක ටිකක් දාලා මං ආපහු එනකොට මෙහෙනවා කිව්වා කොහෙද යන්නේ මොකද මේ න්යාද රෙජිස්ට්‍රේෂන් යනවා ආපෝදෙන් ඌ ඒකට දන්නා මෙයා ගණන් තාපේ කරලා දන්නේ නැහැ ෆ්‍රෙෂෙක් දන්නේ නැහැ මම රෙජිස්ට්‍රේෂන් ඈ කොහෙද මම ඇග්‍රිකල්චර් කරන්නේ ගලපිෂේටි භාගකේ කකුල් දෙක නපත් දෙක ගාලා දාටේ කරේ කකුල් ගමා ගන්නේ මම කිව්වේ මාස් කරගෙන යන් කියලා ගියා දැන් අරගෙන යනවා දැන් පොඩි මේ කට්ටිය රෙජිස්ට්‍රේෂන් වලට සුදු ඇඳගෙන ඉන්නවා දැන් මම යනවා මොකද මම විතරක් පාටන්න ගත්තා. පන්තිලා ඔක්කොම රෙජිස්ට්‍රේෂන් ඉවරලා වල කට්ටිය වාඩි කරුවා. වාඩි කරුවට පස්සේ ඉන්නවා. එතකොට කවුද පාටන්න වෙන්නේ කියලා. මම මම ඇක්චුලි රෙසිඩන්ස් නෙවෙයි මම ගෙදර ඉඳලා ආවේ. ආ. ඌව දන්නේ නැහැ. ඒ වගේ මේ තෝ හාමුදුරුවෝ කියලා කාලා. දුන් ගාමිණී කිව්වා මයික් එක කරගෙන යනවා මයික් කොහෙද කියලා කල්ලා එක්සයිස් මතක් කරගෙන ඉල්ල අල්ලගෙන ඉන්න කට ගන්න මම පන්සිල් දෙන්නවා මොකද මම මේ සුදු කහ පාට අරගෙන ගියා. ඉතින් අර ඉස්කෝලේ පන්සල් කියු නිසා මට එදා නම් වැරදුනේ නැහැ. දවස් සුමාන දෙකක් කරනකම් මේ පාට අඳගෙන ගිය වැරද්දට දඬුවම් කරා. මොකද ඒකත් කලින් දවසේ අපි ගත්තේ කියලා. ෆ්‍රෙෂ් කට්ටිය සුමාන දෙයක් කරනවා සුදුවන් ඉන්නවනේ ඕකට ඇතිලා දැනගන්න පුළුවන්. ඉතින් මේ පන්සිල් පද දෙන්න නම් මම මේ කියන්න හදන්නේ සිල්පද දෙන්න නම් ඊට වැඩි සීලකෙට කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. වේදියක් ගාවට ගිහිල්ලා හෝ චෛත්‍යයක් ගාවට ගිහිල්ලා හෝ නැත්නම් බුදු පිළිවෙල ගාවට ගිහිල්ලා තමයි සිත පර සමාදන් වෙනවා ඒක කිසි දේශන වලට එනකොට අපි සිල් සමාදන් කරනවා ඔය යන දවසේ සිල් මුදනකොට අපි සම්බන්ධ වෙන්නේ අපි කියන පන්සල බෝධියට ගිහිල්ලා හෝ චෛත්‍යයට අඳ ගිහිල්ලා ඒ චෛත්‍යයක් නැහැ තමන් සිල් මෙව කරන එකයි තියෙන්නේ ඒකට සම්ප්‍රදාන කූලකට සද්ධාාවක් ඇති කරන මිසක් අ සිල් ගැනීමේදී ඔය දැන් කවුද සාන්ත කැමති උදේ රහත් වෙනකොට ඒ කිසිම කෙනෙක් සිල් දීලා අනම්මන මොකද නැන්නේ බාහ්‍ය රහත් වෙනකොට සෝපාක නෝන මොකක්වත් නැහැ. මොකද ඒගොල්ලන්ගේ හිතේ අදිෂ්ඨානයෙන් සීල පිහිටනවා කියන එක. ඒක සමාදන් වෙලා නෙවෙයි. බුදුහාමුදුර සමාදන් ඒ කටේ සීල සමාදන් කරලා බලන්න කිව්ව නෙවෙයි. දැන් මේ ඒකම තියෙන මේ වෙලාවට අදිෂ්ඨාන සීලෙන් තමයි වැඩි වෙන්නේ. අදිෂ්ඨාන සීල කියන්නේ සම්මන් පිහිට එක තමයි. ඉතින් ඒ අර මුලික සීලේ තියෙන වටිනාකම අපි මේ සීලාචාර වෙන්නේ අපි මේ හික්මෙන්නේ අපි මේ සීතල වෙන්නේ මේ නිවන් දකින්න යන අදහස කියන එතන ඉඳලාම සම්මිය දෘෂ්ටි තියෙනවා ඊට පස්සේ හිතන්නේ මේ අපි රජෙක් කිව්වටවත් කැමති නැහැ නේ කාටවත් යටත් වෙන්න අපි මේ රජෙක්ට නොකියන ආදායම් බද්ද නිදහස් වෙන්නද නැහැ රජුරෝ බය කරන්නේ නැත්නම් කවුරු හරි බයටද නැහැ මේ සීලයක් හටිනවා කියුවා මේකදී ශිෂ්ටාචාරයේ ඉහළම කෙලවරක් තමයි සීල කියන්නේ. ඒ යන්නේ මොකටද? ධෛර්යානික වැඩ පිළිවෙලකට මේක අවශ්‍ය නිසා. ඒක කී කරන්නේ කියන්නේ. වෙන මොනවාක්වත් ඔය සමාධි නැත්තම් ඥාන නැත්තම් මරණ වෙලාවේ මම මෙච්චර කාලයක් සිල්ලා කරලා තියෙනවා කියලා කිව්වහම චක්‍රදේවෙන්ද වන්දිනවා කියලා කියනවනේ ඔටුන්න නම නම මේ පන්සිල්පත පාරගෙන ගිහියන් ඒක ඒ පොඩි දෙල්ලමක් නෙවෙයි අහලා දෙනවා ඒ කියන්නේ ඒ තිබුණ එක අඛණ්ඩව කරගෙන යනවා නම් නැවත අල්පචර්ය කරන්න ඕන කමක් වෙන්නේ නැහැ. මේ පැවි අපි සාමාන්‍ය රැත්ත නම් මේ සුමාන විකර්ෂකයක් සිල් අලුත් කිරීමක් කරනවා. බුදුන් වහන්සේලා ඔය කිරීමේදී සුමාන විකර්ෂකයක් නැවත සිල් පද ටික මතක් කරගන්නවා. එහෙම නැත්නම් ඒ වගේ මේ එක්කෙනෙක් එක්කෙනෙකුට පැවරීමක් කරන්න කෙරෙත් නැහැ. මතක් කර දීමක් කරනවා නැත්නම් අපි එකතු වෙලා එකිනෙකා සාකච්ඡා කරන්න කරනවා. සෙයිනන්ද අර අටකින් ගන්නකොට අර මාලා ගන්න තියෙන තියෙනවා. ඒ පීනනේ මේ ඉතිපත් දස්තිල් වලින් පිට දෙකට කඩන්නත් මාලාගේ අත් විශේෂ වෙලා තියෙනවා. එහෙම ගන්න ඉලක්කම විතරයි. ඉලක්කම වෙනස විතරයි කියන්නේ. ඒක දෙකට කඩලා කිව්වත් එකට කිව්වත් එකමයි. ඒ දෙකට කැඩුවා කියලා වැඩි වීමක් අඩු වීමක් වෙන්නේ නැහැ. ඇත්තටම නව සිල් තියෙන්නේ. නව සිල් තියෙන්නේ කියන්නේ ඉලක්කම රවුම් කරගන්න ඕනට අර්ග දෙකට ගන්නවා. දිග දිග එක දෙකට කඩලා හරි ගත ගන්න. එතන තුව දෙයක් නැහැ. අර මාළු වෙන්නේ මස්සල අතරට පොඩ්ඩක් අඩුන යට කැඩලක් දාලා දෙන්න. ඒක ඇති දෙයක් නෑ. ඒ යට අදම්මයි කියලා වෙනකක් නැත නෑ. ඌ රාත්තල හදනවා. එච්චරයි. සුසුසුනේ සාමයේ දසකීරිය ඊගොමකින් පදෙන් සමානයි. ඔව්. සමයි ශිල්පදාතිය සමානයි. ගහත දසකීරිය උපෝ සාමනීර දසකීරිය. ශිල්පද සමානයි. ඊට ඒ වෙනකොට අර සාමනීර දෙවියන් ඉස්බාලා සූර්යයන්දර පස්සේ ලොකු පරිවර්තනයක් සිදු වෙනවනේ. ඒ නිසා ඒක නිකන් අදිට ධාතුන් වහන්සේ නමක් ලස්සන කරඬුක තැම්පත් කරනවා. අරකට දස ශිල්ම තමයි. නමුත් ඒක එච්චරම තාම කිසිව ඉන්න නිසා මේකත් නැහැ සාමාන්‍ය දවසේ සිල් ගන්නවා කියව දවසට දෙලිනේ වෙලා. නිින්දක් යනවා මොකක්වත් නැහැ ඉතපාපු දවසේ. උපසම්පදා තමයි ඇත්තට උපසම්පදා වුණත් පංචිල්ම තමයි ඔය පංචිල්ම තමයි කැටි කැටි යන්නේ උපසම්පදාගේ කර 227ක් කිල්ලෝට සමාදන් කරනවා ඒක එක්කෝටි මොන කෝටියක් සංවර කිල්ලයකට මෙතර බෙදලා පෙන්නනවා පෙන්නට කොටින්ම පංචිල් පද පහම තමයි මේ විචිත්‍ර විචිත්‍රාංග කරලා පෙන්නන්නේ. පංචිල් පද පහමයි තියෙන වෙන මොනවාක්වත් අලුතෙන් යාව. ගැඹුරෙන් බැලුවොත්. ඒ නිසා ඒක තියෙනවනම් මනුෂකම තියෙනවා. ඒක නැත්තම් පංචිල් පද පහ නැත්තම් ඉතින් මනුෂ්‍ය මට්ටමක් නැහැ. ඒ නිසා ඒක බුද්ධඝම වැඩක් නෙවෙයි මනුෂ්‍ය සීලයක්. පංචිල් පද පහ කියන්නේ බෞද්ධ සීලයක් නෙවෙයි මනුෂ්‍ය සීලයක්. ඉන්නේ ආහාරට කරන්න බැරි දෙයක් මොනවාක්වත් සර්වඥයන්සේ කියලා තියෙනවා මම කරලා කියන්නේ බැරි දෙයක් කියන්නේ නැහැ. පුළුවන් නිසා මම මේ කියන්නේ කියලා කියන්නේ. එහෙනම් අපි අනිදාස් වැඩිම කරමු. ගාථා සජ්ජහනා කිරීමෙන් අවශ්‍ය විත්තන්නේ වීම කටයුතු කරමු. චිත්තාසාරමණේහි සම්පතං පුඤ්ඤ සම්පතං සම්මේවා සුඛෝදස්සු සබ්බ සංපatti සිද්ධියා චිත්තාසාරමණේහි සම්පතං පුඤ්ඤ සම්පතං සම්මේවා සුඛෝදස්සු සබ්බ සංපatti සිද්ධියා චිත්තාසාරමණේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සංකප්පි සිද්ධා ආකාශත්තානි බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤාන්තමනුමෝදිत्वा චිරක්ඛන්තු සාසනං ආකාශත්තානි බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤාන්තමනුමෝදිत्वा චිරක්ඛන්තු දේශනං ආකාශත්තාය බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං ධර්මෝ හිත්වා චිරන් රක්ඛන්තු මං පදං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා උඤ්ඤායෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා උඤ්ඤායෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා උඤ්ඤායෝ ඉමිනා පුඤ්ඤ කර්මේන මාදී බාල සමාදමෝ සරණ සමාදමෝ හෝතු යාව නිපාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කර්මේන මාදී බාල සමාදමෝ සරණ සමාදමෝ හෝතු යාව නිපාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කර්මේන මාදී බාල සමාදමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාත සත්‍ය Thank you.